එනිසා එවැනි වූ ජීවිතයට වටිනා ආදර්ශ ලබා ගන්නට පුළුවන් ජීවිතය ගැන හිතන්නට කාරණා බොහොමයක් පිළිබඳව සාකච්ඡා කෙරෙන සූත්‍ර 10කින් අඩංගු වෙනවා මේ බ්‍රාහ්මණ වර්ගය. මේ වර්ගයෙන් පස්සේ මේ සූත්‍ර 10න් අවසාන සූත්‍රයෙන් පසුව මජ්ක්‍ධිම පඤ්ඤාසකය સમાપ્ત වෙනවා. මජ්ක්‍ධිම පඤ්ඤාසකේ පවතින වර්ග අතර අවසාන වර්ගය තමයි අද අපි පින්වත්නි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ ධර්මස්කන්ධ රාශියක් පිළිබඳවයි සාකච්ඡා කරන්න කෙටියෙන් නමුත් ශ්‍රද්ධාව ඇති කරගෙන අපි මේ ධර්මයේ ඇසීම ඊ타ත්ම වැදගත් වෙනවා. මේ බ්‍රාහ්මණ වර්ගයට මේ නම සංගීතීකාරක මහරහතන් වහන්සේලා දමන්නට ප්‍රධානම හේතුව තමයි මේ සූත්‍ර 10න්ම බමුණන් අරමුණු කරගෙන තමයි දේශනා කරලා තියෙන්නේ. බමුණන් අරමුණු කරගෙන බමුණන් සමග ඇති වූ පිළිසඳර යන්වල ඵලයක් විදිහටයි මේ සූත්‍රයන් මේ තුල මේ නමින් මේ වර්ගය හඳුන්වලා තියෙන්නේ. එවැනි සූත්‍ර 10ක් පින්වත්නි මේ බ්‍රාහ්මණ වර්ගයේ අඩංගු වෙනවා. බ්‍රහ්මාය සූත්‍රය, සේල සූත්‍රය, අස්සා ලායන සූත්‍රය, ගෝඨමුක සූත්‍රය, චංකී සූත්‍රය, පසුකාරී සූත්‍රය, ධනංජාන සූත්‍රය, වාසෙට සූත්‍රය, සුභ සූත්‍රය සහ සංගාරව සූත්‍රය විදිහට මේ වග්ගය තුල සූත්‍ර ධර්මයන් 10ක් අඩංගු වෙනවා. ඉතින් එතෙන්දී පළවෙනිම සූත්‍රය තමයි බ්‍රහ්මායු සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ 500ක් පමණ භික්ෂුන් වහන්සේලාත් සමග වේදේහ නම් ජනපදයේහි ඒ චාරිකාවෙහි වැඩම කරනවා. ඉතින් මේ වේදේහ කියන මේ ජනපදයේහි චාරිකා කරන අතරතුර ඒ ප්‍රදේශයේ ඉන්නා ශාස්ත්‍රයන්හි පරතරයට පැමිණිය. ඒ වගේම ත්‍රිවේදයේ පිළිබඳව ඒ වගේම නොඑක් ශාස්ත්‍රයන් පිළිබඳව ඒ වගේම අංග ශාස්ත්‍ර පිළිබඳව පරතරයට පැමිණි බමුණෙක් හිටියා පින්වත්නි බ්‍රහ්මාය කියලා. මෙන්න මේ බමුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කලින් අහලා තිබුණා. සමන බවත් ගෞතමයන් වහන්සේ මේ ගිහිගේ අත්හැරලා ශාක්‍ය කුලයෙන් පැවිදි වෙලා උන්වහන්සේ නොයේ ගුණයන්ගෙන් යුක්තව නවාරහාදී බුදුගුණයන්ගෙන් යුක්තව උන්වහන්සේ ඊ타මත්ම සමාජයේ ධර්ම ස්වාමී වන බව මේ බමුණ කලින් අහලා තිබ්බා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ කීර්ති ഘോഷාවක් මේ නගරේ පුරාම විහිදෙන්න පටන් ගත්තා. ඉතින් මේ වෙලාවේ මේ බ්‍රාහ්මණයා තමන්ගේ බොහොම දක්ෂ තමන්ගේ බොහොම කීකරු ගෝල රත්නයක් කැඳවලා ඒ තමයි උත්තර කියන තරුණයා මේ තරුණයාත් මේ බ්‍රාහ්මණයා වගේම ඒ බ්‍රාහ්මණයාගෙන් මේ සිත් සතර හදාගලා අංග ශාස්ත්‍රයන් පිළිබඳ හොඳට වේද ශාස්ත්‍රයන් පිළිබඳව හොඳට පරතරයට පැමිණි කෙනෙක්. තමගේ ගෝලයා කැඳවලා කියනවා බුදුරජාණන් වහන්සේ අසවල් තැන වැඩ ඉන්නවා. උන්වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේ බුදු කෙනෙක්ද කියලා බලාගෙන ඉන්න. ඒ බුදු කෙනෙක්ද කියලා බලාගෙන එන්න ඒකට හේතුව තමයි ඒ බුදු කෙනෙක් කියලා මේගොල්ලෝ බුදු කෙනෙකුගේ ලක්ෂණ අංග ලක්ෂණ පිළිබඳව ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව මේගොල්ලන්ට හොඳ අවබෝධයක් තිබුණා. ඉතින් මේගොල්ල බමුණනේ પરම්පරාගතව නොයේ ශාස්ත්‍රයන් හදාරපු අය පින්වත්නි. මේ වෙලාවේ මේ උත්තර මානවකයා එහෙම කියලා උත්තර මානවකයාට එහෙම උගන්වලා මේ බමුණා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට යවනවා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ මේ උත්තර මානවකයා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා උන්වහන්සේ ඉදිරිපිට වාඩි වෙලා දැන් මෙයා බුදුහාමුදුරුවන්ගේ නිතිස් මහා පුරුෂ ලක්ෂණ එකින් එක එකින් එක බලනවා. මෙයාට දෙකක් හැර ඉතිරි 30ම ප්‍රකට වුණා. ඒ වෙලාවේ මෙයාගේ හිතේ ඇති වෙනවා දැන් මට දෙකක් විතරයි තාම හොයාගන්න බැරි දකින්නට පුළුවන් කමක් නැත්තේ. අනිත් සියලුම පුරුෂ ලක්ෂණයන් බුදු කෙනෙකුට අවශ්‍ය කරන ඒ ලක්ෂණයන් මේ බුදුරජාණන් වහන්සේ ගාව තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ උත්තර කියන මේ තරුණයාගේ හිත දැනගෙන කෝසෝහිත වත්ත ගුහ්‍ය කියන මේ පුරුෂ ලක්ෂණයක් පහෝත ජීවහා කියන මේ පුරුෂ ලක්ෂණයත් එයාට නැවල පෙන්නනවා. ඉතින් මෙයා ඒකත් දැක්කට පස්සේ දැන් මෙයා දැනගන්නවා බුදුරජාණන් වහන්සේ නමක් තමයි මේ වැඩ ඉන්නේ. එහෙම කියලා මෙයා කල්පනා කළ මෙයා හිතනවා මම උන්වහන්සේගේ හැසිරීම් රටාවන් තවදුරටත් පරීක්ෂා කරනවා නම් හොඳයි කියලා මෙයා මොකද කළේ පින්වත්නි මාස 7ක් හත් මාසයක්ම බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් ගියා. බුදුහාමුදුරුවෝ යණ යන තැන දිහා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ කොහොමද? ඇවිදින්නේ කොහොමද? ඉඳගෙන වැඩ ඉන්නේ කොහොමද? සැතපෙන්නේ කොහොමද? ඒ වගේම දානේ වළඳන්නේ කොහොමද? සිවුරු පරිහරණය කරන්නේ කොහොමද? මේ සෑම ඉරියව්වක්ම මෙයා බොහෝම පරීක්ෂාවකින් හිටියා. මෙයා මෙහෙම මාස 7ක් තිස්සේ මේ ඉරියව් පිළිබඳව පරීක්ෂා කරලා බුදුහාමුදුරන්ගේ කිසිම අඩුවක් හොයාගන්න නැතිව විවජානම් වහන්සේ ගමන් විලාසෙන්වත් දානවලන ස්වභාවයෙන්වත් කතාබහෙන්වත් මේ කිසිම ඉරියව්වකින් කිසිම අඩුපාඩුවක් හොයාගන්න බැරිව මෙයා නිශ්චය කරගෙන බුදුහාමුදුරන්ට පැහැදිලා තමන්ගේ ගුරුවරයා ගාවට ගිහිල්ලා කියනවා ගුරු දේවයිනි අර ඉන්නේ ලෞතර බුද්ධ රාජ්‍යත්වයට පත්වෙච්ච උතුමන් උතුමන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ මෛත්‍රියව තමයි වාසය කරන්නේ. ඒ වගේම උන්වහන්සේ ධර්ම කතාවෙන් අන් අයව සනසවනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්ම නාදයෙන් යුක්තයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට පින්වත්නි විශේෂ වූ හැකියාවක් තිබුණා. දැන් පිරිසක් ඉන්නවා නම් අපි කියමුකෝ ශාලාවේ ඉන්නේ 500යි. ඒ 500 දෙනාට පමණක් ඇහෙන්න ඒ ශාලාවෙන් පිටත ඉන්න අයට නොහැඳ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි යම්කිසි ප්‍රදේශයක නොපෙනෙන ප්‍රමාණයක මිනිස්සු හිටියත් දෙවියෝ හිටියත් ඒ අයට ඇහෙන්න ධර්මයේ දේශනා කරන්න පුළුවන්. ඒක අදිෂ්ඨාන කළා බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. ඒ වගේම සක්වලටම ඇහෙන්නත් බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්න පුළුවන්. ඉතින් මේ කරුණු කාරණාවන් තමන්ගේ ගුරුවරයාට ගිහින් කියනවා. ඉතින් ගිහින් කිව්වට පස්සේ මේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න එනවා. දැන් මේ කියපු කාරණාවන් අහලා බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම ඇති කර ඇති වෙලා එහෙනම් අපේ උන්වහන්සේ බලන්න යන්න ඕනේ කියලා දැන් එනවා අපේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. ඇවිල්ලා මේ බ්‍රහ්මායු වහනවා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයෙක් වෙන්නේ මොන වගේ හේතු තිබුණොත්ද? බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි යම්කිසි ආකාරයකින් වේදයන්ගෙන් පරතරට ගිය කෙනෙක් වන්නේ. ඒ වගේම ත්‍රිවිද්‍යා ඇති කෙනෙක් වෙන්නේ. පිරිසිදු වීම කියන්නේ. ඒ වගේම රහත් වූ කියලා යමෙක් ප්‍රකාශ කරනවා නම් ඒ වගේම පරිපූර්ණ භ්‍රමචර්යාවක් පවතිනවා කියන්නේ ඒ වගේම මේ කාටද මේ මුනි කියන්නේ කාටද මේ බුද්ධ කියන්නේ මේ වගේ ප්‍රශ්න රාශියක් බුදුරජාණන් වහන්සේ අහනවා මේ බ්‍රහ්මියෙක් වෙන්නේ බ්‍රහ්මියෙක් බවට පත් වෙන්න ත්‍රිවේදයකටපත් වුණා කියලා කියන්නේ මෙන්න මෙවැනි වූ தත්ත්වයන් වලටපත් වෙන්නේ මොන වගේ කෙනෙක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා බ්‍රාහ්මණය පූර්වේ නිවාසාංශ ඥානය ගැන අවබෝධ අවබෝධ කරගෙන ඒ ඥානය උපදවාගෙන අපාය දෙව්ලොවක් මනාව දන්නවනම් ඒ වගේ ඉපදීම කෙලවර කොට පැමිණි රහත්භාවයට යම් උතුමන් වහන්සේ නමක් පත් වෙනවනම් උන්වහන්සේ මුනි කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම සියලුම ආකාරයෙන් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මිදිලා කෙලස් ධර්මයන් ප්‍රහීණය කරලා ජාති ජරා මරණ කියන මේ සියලුම දුක්ඛයන්ගෙන් අත් මිදුණු ධර්මයන්ගේ කෙළවරට පැමිණි යම් උතුමන් වහන්සේ නමක් වැඩ ඉන්නවද අනුන් වහන්සේට බුද්ධ කියලා ආමන්ත්‍රණය කරන උන්වහන්සේ තමයි බුද්ධ කියන්නේ කියලා මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට පිළිතුරු දෙනවා. ඉතින් මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා පින්වත් මේ වෙලාවේ වැඳ වැටෙනවා. වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ බ්‍රහ්මායුට පිළිවෙල කතාවෙන් දේශනාව සිද්ධ කරනවා. ඒ කියන්නේ දාන කතා, සීල කතා ඔය ආදී වශයෙන් ගිහිල්ලා මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක් පිළිබඳව දේශනා කරලා අනිත දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයන්ගෙන් ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් මේ ධක්මායු කියන මේ බ්‍රාහ්මණයා සෝවාන් ඵලයේ පිහිටනවා. ඊට පස්සේ මෙතුමා ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරනවා බුදුරජාණන් වහන්සේ වැඩම කළා දානය වළඳලා වැඩියාට පස්සේ ටික කාලෙකින් මේ බ්‍රහ්මාල් කියන බොහෝම වයෝවෘද්ධ කෙනෙක් වයසක කෙනෙක් වයසට ගිය බමුණෙක් ඉතින් මෙයා ටික කාලෙකින් කලුරිය කරනවා ඉතින් මෙයා කලුරිය කරේ පින්වත් අනාගාමි ස්වභාවයේ පිහිටලා නැවත මනුෂ්‍ය ලෝකයකට නොවන මට්ටමකටපත් වෙලා ඒ සංයෝජන ධර්මයන් දුරු කරලා මේ මේ බ්‍රහ්මායු කියන මේ ආර්යයන් වහන්සේ කලවේ කරන්නට යෙදුණා. ඊළඟට පින්වත්නි අපිට හමු වෙනවා තවත් වැදගත් සූත්‍රයක් සේල සූත්‍රය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 1250ක් සමග අංගුත්තර ජනපදයේහි ආපන නම් නියම් ගමෙහි වැඩ වාසය කරනවා ඉතින් ඒ වැඩ කරනකොට කේනිය කියන ජටිලයා බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව වර්ණාවක් සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ මේ කීර්තිරාවයන් පැතිරලා තියෙනවා මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණරාවය පිළිබඳව ප්‍රකාශ කරලා අසලා කොහොමද කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙත එනවා. ඇවිල්ලා වන්දනාමාන කරලා බුදුරජාණන් වහන්සේගෙන් ඒ වෙලාවේ ධර්මය අහනවා. බුදුහාමුදුරුව කුසල් දහම්හි මේ කේනේ කියන ජටිලයාව කුසල් දහම්හි පිහිටවනවා. කුසලයේ අකුසලයේ පිළිබඳව පහදලා දීලා මේ ජටිලයාව කුසල ධම්මේ යොදවනවා. ඉතින් මේ ජටිල තුමා මොකද කරන්නේ? තමන්ගේ මිත්‍රයන් සහ ඥාතීන් එක්ක ගිහිල්ලා කතිකා කරලා බුදුරජාණන් වහන්සේට දානයකට ආරාධනා කරනවා. මේ දානයට ආරාධනා කරාම බුදුරජාණන් වහන්සේගේ පිළිගන්නවා මේ අය ගිහිල්ලා මොකද කරන්නේ? දාණයට අවශ්‍ය කරන ඒ වැඩ කටයුතු සිද්ධ කරනවා. දර පැලීම් සිද්ධ කරනවා පිරිසක් මණ්ඩප සකස් කරනවා පිරිසක් ආසන සකස් කරනවා තව පිරිසක් උයනවා තව පිරිසක් මාර්ගය සකස් කරනවා ඉතින් මේ කාරණාවන් සිද්ධ කරනවා ඒත් එක්කම හිටියා ශේල කියලා බමුණෙක් ගෝලයන් 300ක් එක ආපන කියන මේ නියම් ගමේ. එතකොට මේ ශේල කේනිය කියන මේ ජටිලයාත් එක්ක සම්බන්ධයි. මේ ජටිලයාගේ යහළුවෙක්. ඉතින් මේ ජටිලයාගේ මේ නිවසේ වෙන මේ සිදුවීම දැකලා කේනියකින් අහනවා මේ කේනියකින් අහනවා මේ ශේල කියන බමුණා හෙට බිම්බිසාර රජුරෝ එනවද තමන්ගේ සේනාවන් එක්ක ඒ සඳහාද මේ දාණය මේ විදිහට මේ නිවිස සරසන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ මේ ඡේනීය ජටලයක් කියනවා නැහැ. ලෝකේ දුර්ලභ උතුමන් වහන්සේලා දෙනමක් පහළ වෙනවා. ඒ උතුමන් වහන්සේලා එක්කෙනෙක් තමයි සක්විති රජු අනිත් එක්කෙනා තමයි බුලෝතරා බුද්ධ රාජ්‍යයතර පතන බුදුන් වහන්සේ. ඒ වගේම ඒ උතුමන් වහන්සේලා අතරින් නිවසේ හිටියොත් සක්විත රජ වෙනවා. එහෙම නැත්නම් ගිහි ගිය අතල්ල ගියොත් බුද්ධ රාජ්‍යයටපත් වෙනවා. බුද්ධ කියන වචනයත් ලෝකේ දුර්ලභයි. නිසා හෙට අපේ ගෙදරට ලෞතර බුදුරජාණන් වහන්සේ දානය සඳහා වැඩම කරනවා කියලා මේ සේල බමුණාට ඒ වෙලාවේ සිහිපත් කරනවා. ඊට පස්සේ පින්වත්නි මේ සේල අහනවා බුදුරජාණන් වහන්සේ කොහෙද ඉන්නේ? තේනිය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන කිව්වාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා සේල බමුණා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙන්න මෙහෙම කාරණාවක් හිතනවා. ලෞතර බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලාගේ ගුණ ප්‍රකාශ කරනකොට උන්වහන්සේලාගේ ඥානය පිළිබඳව උන්වහන්සේලා දේශනා කරනවා. මේ නිසා මමත් බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන්න ඕනේ. ඒක උන්වහන්සේගේ ඥාණය මට ප්‍රකට කරගන්න පුළුවන් කියලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව ප්‍රශංසා කරන ගුණ වයනවා. මේ වෙලාවේ ඒ ශේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ අවවාද අනුශාසනා අනුව හික්මුණා වූ ඒ වගේම සෙනවියා කවරෙද්දක් කියලා අහනවා ඔබ වහන්සේගේ ඔබ වහන්සේ පවත්වන ලද ධර්මය කවුරුන් සඳහා පවත්වනවාද කියලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා විසින් පවත්වන්නා වූ ඒ ධර්මය මා සාරිපුත්ත වගේ ඒ අනුගාමිකයන්ටයි මම මගේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ වගේම මගේ ධර්මය එවැනි වූ ශ්‍රාවකයන් අනුව පවතිනවා කියලා දේශනා කරනවා. ඒ වගේම දතියතු සියල්ල දැනගන්නා ලදී. වැඩේට සියල්ලම වඩන ලදී. අත්හල යුක්ත අත්හරන් ලදී. බමුණ එහෙන් මම බුද්ධ වෙමි කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ බුද්ධත්වය මේ සීල බමුණාට ප්‍රකාශ කරනවා. ඉතින් මේ බමුණා මොකද කරන්නේ ඊට පස්සේ තමන්ගේ ඒ ගෝලිය 300ක් එක්කම බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙනවා. මහාන වෙලා පහුවදා කේනිය කියන මේ ජටිලයාගේ නිවසේ දාණයට වැඩම කරනවා. වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතෙන්දි දේශනාවක් සිද්ධ කරනවා යාගයට ගින්න ප්‍රදානයි ඡන්දයට සාවිත්‍රි ඡන්දස ප්‍රදානයි මිනිසුන්ට රජු ප්‍රදානයි ඒ වගේම නදීන්ට සාගරය ප්‍රදානයි පින් කිරීමට කැමැති අයට සංඝයා ප්‍රදානයි කියලා දේශනා කරනවා ඊට පස්සේ ඒ දාණයෙන් පස්සේ අර සේල භික්ෂුන් වහන්සේ ඇතුළු ඒ 300 නමම පිරිසගෙන් ඈත් වෙලා හුදකලා වෙලා භාවනා කරලා උන්වහන්සේලා රහත් වෙනවා ඊට පස්සේ පසුවදා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඉතින් මේ සූත්‍රයේ පින්වත්නි මේ කාරණාවන් ඊ타ත්ම රමණීය විදිහට දක්වලා තියෙනවා. අපිට ඊළඟට හමු වෙන සූත්‍රය තමයි අස්සලායන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන්නේ. ඒ වගේම සරත් නුවර සිටි නොඑක් රටවල් වලින් පැමිණි 500ක් අස්සල්ලායන මේ අස්සල්ලායන නැමැති 16 හැවිරිදි බමුණෙක් මේ ප්‍රදේශයේ ඉන්නවා. ඉතින් මේ නොයේක් රටවල් වලින් ආපු බමුණන් 500ක් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේව පරද්දන්න ඕනේ කියන අදහස ඇති කරගෙන මේ 16 හැවිරිදි මේ බමුණාව හම්බ වෙනවා. මේ 16 හැවිදි බමුණා කියන්නේ දේශි පහසු කෙනෙක් නෙවෙයි. මෙයා තරුණයෙක් වුණාට තර්ක ශාස්ත්‍රය, වේද ශාස්ත්‍රය මේ හැම දෙයක් පිළිබඳව පුදුමාකාර විදිහේ අවබෝධයක් දැනුමක් තිබුණ කෙනෙක්. ඉතින් අර අය මෙයාට කියනවා බුදුහාමුදුරුව එක්ක ගිහිලා වාද කරන්න. වාද කළ බුදුහාමුදුරුව පරද්දන්න. ඉතින් මේ අසල්ලායන කියන මේ මේ තරුණයා දන්නවා තරුණයා කියනවා බුදුරජාණන් වහන්සේට වාද කරලා දිනන්න බෑ. උන්වහන්සේ ධර්මවාදී. උන්වහන්සේ ධර්මයෙන් පිළිතුරු දෙන්නේ. උන්වහන්සේත් එක්ක වාද කරන්න හේතුවක් නැහැ කියලා ඔහු අදිමදි කරනවා. ඉතින් අර අය බල කරාට පස්සේ නමුත් මම දන්නවා මම මේකෙන් පරාද වෙනවා කියලා ඒත් ඔබලාගේ මෙහෙවීම හිඳයි මම මේ යන්නේ කියලා අසල්ලායන මොකද කරේ? ඒ බමුණන්ගේ ඒ ඉල්ලීම පිළිගෙන බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න යනවා. ඉතින් ඒ වෙලාවේ අසල්ලායන බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි බමුණෝ උතුම්ම ಜಾති ඇත්තේය. ඒ වගේම ශුද්ධ වූ වංශයක් ඇත. බමුණු පිරිස ඒ වගේ මහත් වූ උසස් වූ තත්වයකින් තමයි සිටින්නේ. බ්‍රාහ්මයාගේ මුඛයෙන් තමයි මේ බමුණන් උපදින්නේ. ඉතින් මේ ඒ බ්‍රාහ්මණයන්ගේ තිබුණ මතයක් තමයි ඒක. බමුණා බ්‍රාහ් මහා බ්‍රාහ්මයාගේ මුඛයෙන් අපි උපදින්නේ. අපි තමයි උසස්ම කියලා ඒ අයගේ එහෙම මතයක් තිබුණා. ඉතින් එහෙම ඉඳගෙන අනිත් අය තාඩන පීඩනට ලක් කරමින් තමයි ඒ අය ජීවත් වුනේ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බොහොම ලැජ්ජා හිතෙන කාරණාවක් ඒ කියපු කතාවට ඉස්මතු කරනවා ලැජ්ජා හිතෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය බමුණෝ බැමිණියෝ ඍතු ගැන්වෙන බව දන්නවා ගැබිලි භාවයකට පත් වෙන බවක් දන්නවා ඒ වගේම දරුවන් වදන බවක් දන්නවා කිරිපවන බවක් දන්නවා ඒ වගේම බමුණෝද යෝනියෙන්ම ඉපදෙන බවක් දන්නවා මේ සේතිදීදී බ්‍රහ්මයාගේ මුඛයෙන් උපදිනවා කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක මොනතරම්නම් අවිචාරශීලී ඒ වගේම මොනතරම්නම් බොරුවක්ද කියලා බුදුරජාණන් වහන්සේ ලැජ්ජා හිතෙන පරිදි ඒ අයට දේශනා කරනවා ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරන දස අකුසල කිරීමෙන් ශාස්ත්‍රීය, නිසස්ත්‍රීය, බ්‍රාහ්මණ, ශුද්ධ මෙන්න මේ පිරිස විනිපාත කියන මේ නිරේ වැටෙනවාද නොවැටෙනවාද යම් කෙනෙක් දස අකුසල් කරනවා නම් එයා බ්‍රාහ්මණයෙක් හෝ වේවා ශස්ත්‍රයෙක් හෝ වේවා එහෙමත් නැත්නම් ශුද්ධයෙක් හෝ වේවා එයා දස අකුසල් කරනවා නම් ඒ කෙනා විනිපාත කියන නරකයට වැටෙනවද නැද්ද සාමිනි වැටෙනවා ඉතින් එහෙමනම් කොහොමද කියන්නේ මේ බ්‍රාහ්මණයොත් වැටෙනවා නම් ශාස්ත්‍රියොත් වැටෙනවා නම් ශුද්‍රයොත් වැටෙනවා නම් මේ ඕනෙම කෙනෙක්ම දස අකුසලෙන් යුක්ත වුණාම අර විනිපාත කියන මේ නිරයට වැටෙනවා නම් මොකද්ද මේ බමුණන්ට ඇති විශේෂත්වය? ඒ වගේම තමයි බ්‍රාහ්මණය. යම් ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ශුද්‍ර වෛශ්‍ය කියන මේ පිරිස දස කුසලයෙන් යුක්තනා. ඒ අය සුගති ලෝකයේ ගිහින් උපදිනවා. මේ ඒක ඇත්ත දෙක පිළිගන්නවද? එහෙම ස්වාමිනේක පිළිගන්නවා. ඉතින් එහෙමනම් දස කුසල් කරාම සුගතියන් යෑම සිද්ධ වෙනවා නම් මේ හැම කෙනෙක්ටම ඉතින් බමුණන්ට විතරක් මොකක්ද එතනින් එන විශේෂත්වය. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම පින්වත් තව බොහෝ කාරණාවන් දේශනා කරනවා. මෙන් මේ ප්‍රදේශයන් වල ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ඒ වගේම වෛශ්‍ය කියන මෙන්න මේ පිරිස් හැම දිනාටම වෛරේසිත නැති කොටගෙන යම් කිසි විදිහකින් මෛත්‍රී සිතක් ඇති කරගෙන හැමෝටම වාසය කරන්න පුළුවන් ද බැරි ස්වාමීනි? එහෙනම් මෛත්‍රී සිතක් ඇති කරගෙන ඕන කෙනෙක්ට වාසය කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් මොකක්ද මෙතන බ්‍රාහ්මණයන්ට විශේෂත්වය? ඊළඟට ඇඟ උලන ගල්කට ඒ වගේම කල්කගෙන ගඟට බැහැලා ශරීරයේ කුණු වතුල්ලනකොට ඒ කුණු තට්ටු සියල්ලම සෝදගෙන ඉවත් වෙලා යනවා. මේ ගඟට බ්‍රාහ්මණයෙක් බැහැලා, ඒ වගේම වෛශ්‍යයෙක් බැහැලා, ශාස්ත්‍රීයෙක් බැහැලා, ශුද්‍රයෙක් බැහැලා මේ කවුරු කරත් ඒ දේ වෙනවා. ඉතින් මෙතෙන්දී බමුණාට කියලා වෙනම එහෙම උසස් භාවයක් කොහේද කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ අසල්ලායන කියන මේ බමුණා ඇතුළු පිරිසට අවවාද කරනවා. ඊළඟට පින්වත්නි ශාස්ත්‍රීයන් බමුණ ඒ වගේම බමුණ කුමාරික ශාස්ත්‍රීයෙක් සහ බමුණු කුමාරිකාවක් එකතුව දරුවෙක් වදනවා. ඒ දරුවාට ආමන්ත්‍රණය කරන්නේ කුමන ගෝත්‍රයෙන්ද? ඉතින් ඒ නිසා මේ බමුණන්ගේ මේ මතය ඊ타ත්ම අර්ථ රහිත වූ කතාවක් කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිරිසට ලැජ්ජා හිතෙන විදිහට කරුණු ඉදිරිපත් කරනවා. පස්සේ පින්වත් නොයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විමසලා ඒ අයගේ හිස් බව ඒ අයට පහදා දීලා බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් දේශනා කරලා ඒ අයට ධර්මයේ දේශනා කරනවා ඉතින් මේ පිරිස ඒ අහලා සතුටු වෙලා අසල්ලායන කියන මේ කුමාරයා මේ බමුණා තෙරුවන් සරණ යනවා. ඊළඟට අපිට හම්බ වෙනවා පින්වත්නි සූත්‍රයක් ගෝහට මුඛ සූත්‍රය කියලා. මේ සූත්‍රය දේශනා කරන්නේ බරණැස් නුවර කේමි අඹවණයේදී උදේන තෙරුම් ගෝඨමුඛ බ්‍රාහ්මණයාට තමයි දේශනා කරන්නේ. මේ ධාර්මික පැවිද්ද පිළිබඳවයි සාකච්ඡාව. මේ ගෝඨමුක බුදුරජ මේ අපේ ස්වාමින් වහන්සේ වෙත පැමිණලා කියනවා එම්බා ශ්‍රමණය මේ ධාර්මික පැවිද්දක් මේ පැවිදි අය ගාව නැහැ. ඒ වගේ පින්වතෙක් හෝ එවැනි වූ ධර්මයක් මම නම් දකින්නේ නැහැ. එනිසා ධාර්මික වූ පැවිද්දක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ඒ වෙලාවේ තෙරුන් වහන්සේ කියනවා බමුණ මම කියන දේ ඔබ අහන්න විවේචනයක් කරන්න තන විවේචනයක් කරන්න ප්‍රශංසාවක් කරන්න තන මම ප්‍රශංසාවක් කරන්න කියලා උන්වහන්සේ පුද්ගලයන් හතර දෙනෙක් පිළිබඳව දේශනා කරනවා. පළවෙනි එක්කෙනා තමයි තමන් තවනවා දෙවෙනි එක්කෙනා තමයි අනුන් තවනවා තුන්වෙනි එක්කෙනා තමයි තමාත් අනුන් මේ දෙපිරිසම තවනවා හතරවෙනි කෙනා තමනුත් අනුනුත් නොතවනවා ඊට පස්සේ මෙතනින් කවුද තමන් තවන්නේ කියලා අපේ ඒ උතුමන් වහන්සේ එසේපත් කරනවා පළවෙනිම පුද්ගලයා තමයි විවිධ වූ තපෝක්‍රම හා වෘත අනුගමනය කරන කණ්ඩායම් එයයි මොකද කියන්නේ තමන් තවනවා දෙවෙනි පිරිස තමයි විවිධ වූ ඒ තපවෘත ආදිය සිද්ධ කිරීම කිරීමත් ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා පූර්ව වූ ක්‍රියාවන් සිද්ධ කරමින් අන් අයගේ ජීවිත නැසමින් අන් අයගේ අන් අයට හිරිහැර පීඩා වෙන විදිහට යම් කෙනෙක් වාසය කරනවා නම් ඒ කෙනා අනුන්තවන කෙනෙක් යම් කෙසේ පුද්ගලයෙක් යාග මණ්ඩපයන් වලට ගිහිල්ලා ඒ පරිතාපණයේ යෙදෙනවා නම් ඒ රජෝරු ආදීන් විශේෂයෙන් මෙතෙන්දි ඉස්මතු කරනවා. ඒ යාග මණ්ඩප වලට ගිහිල්ලා දැන් රජ්ජුරුවොත් යනවනේ. ඒත් එක්කම තව පිරිසත් රජ්ජුරුව එක්කයි යනවා. එතකොට රජ්ජුරුව ඒ වගේ පරිතාපන ආදී සිද්ධ කරනවා නම් යාග මණ්ඩප වලට ගිහිල්ලා අන්න ඒ රජුන් ආදී ඇතුළු කොට ඇති අන් ඒ පුද්ගලයන් තමනුත් අනනුත් තවන පුද්ගලයන් බව දේශනා කරනවා. දැන් එතකොට තමන් සහ අනුන් නොතවන කෙනා කවුද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සංවර භාවයටපත් වෙලා ධානාදී ලැබලා පුබ්බේ නිවාසානසති ඥානයන් උපදවාගෙන චතුපපත ඥානයන් උපදවාගෙන ඒ වගේම උතුම් රහත් ඵලයට යම් කිසි උතුමන් වහන්සේ නමක්පත් වෙනවද අන්‍ය උතුමන් වහන්සේ මොකද වෙන්නේ Taman තවන්නෙත් නැහැ අනුන් තවන්නෙත් නැහැ එතකොට අහනවා මේ හතර දෙනාගෙන් කවුද ඊටාම හොඳ කෙනා කියලා. හොඳ කෙනා තමයි තමනුත් තවන් නැති අනුනුත් තවන් නැති කෙනා. එහෙම කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නාට පස්සේ මේ ගෝඨමුක බ්‍රාහ්මණයා පින්වත්නි තෙරුවන් සරණ ගිය කෙනෙක් බවට පත් වෙනවා. අපට හම් වෙන ඊළඟ සූත්‍රය තමයි චංකී සූත්‍රය. මේ සූත්‍රය කෝසලේහි ඕපසාදනම් බමුණු ගමේ දේව වනයේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ චම්පිය කියන ගුරුවරයා ඇඳලුතුමා ප්‍රධාන කොටගෙන දේශනා කරනවා ඒත් එක්කම කාපටික කියන මේ මානවකයාත් ඒ දේශනාවට එකතු වෙනවා. ඉතින් මේ දේශනාවේ ප්‍රධානම මාතෘකාව වෙන්නේ ඉදමේව සත්‍යම් මෝග මඤ්ඤං මේ පිළිබඳවයි බුදුරජාණන් වහන්සේගේ අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව අර පිරිස අහනවා. විශේෂයෙන්ම මේ කාපටික කියන මානවකයා කියනවා ස්වාමීනි මේ ඉදමේව මඤ්ඤං ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං. එතකොට මේකම තමයි හරි බමුණන්ගේ මතයක් තියෙනවා අපේ එකම තමයි හරි. ඒ වගේම අනිත් ඒවා ඔක්කොම වැඩක් නැහැ. ඒවා බොරු කියලා අපේ පිළිගැනීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අදහස මොකක්ද කියලා ඒ පිරිස අහනවා. ඉතින් ඒ එහෙම ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණාව ප්‍රත්‍යක්ෂයෙන් දැන කියපු කෙනෙක් ඉන්නවලු. දැන් කියනවනේ අපේ දේම තමයි හරි අනුන්ගේ දේ වැරදි කියලා යම් කෙනෙක් ප්‍රකාශ කරනවා නම් එයා ඒක ප්‍රත්‍යක්ෂ කරගෙනද කියන්නේ. ඔබේ පාර්ශවයේ එහෙම කෙනෙක් ඉන්නවද? ඒ වෙලාව කියන නෑ ස්වාමීනි. ඉතින් එහෙම කියනවා නම් කොහොමද ඒකම ඇත්ත කියලා කියන්නේ? ඒ වගේම මේ ආත්මයේම දෙවැදෑරුම් විපාක ඇති ධර්මය පහක් බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරනවා. ඒක තමයි ශ්‍රද්ධාව, ඒ වගේම රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක දිට්ඨි නිජ්ජා නිජ්ජානක්කන්ති මෙන්න මේ මේ ආත්මේම තමන්ට දෙයාකාරයකින් විපාක සකස් වෙන ධර්මයන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා. ඉතින් මේ ධර්මයන් පිළිබඳව පින්වතුන්ට සූත්‍රයේ පිළිබඳව විග්‍රහ කිරීමේදී අපේ මහා සංග්‍රහණය විස්තර කරලා දෙනවා. ඒ වගේම සත්‍යයට පැමිණීම සඳහා උපකාරක ධර්ම 10කුත් ඒ වෙලාවේ දේශනා කරනවා. එතෙන් මේ සත්‍යානුපත්තියට ප්‍රදාන වෙනවා බහුකාරය. ඒ වගේම බොහෝපකාර වෙනවා. ඒ වගේම ඡන්දයට ධර්ම නිජ්ජානක්කාන්තිය උපකාර වෙනවා. ඒ වගේම ධම්ම නිජ්ජානක්කාන්තියට අත්ත උපපරික්කණය බහුකාර වෙනවා. ධර්මයට ධර්ම ශ්‍රවණය බහූපකාර වෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණයට සෝතාවදානය බහූපකාර වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ බ්‍රාහ්මණයන්ට බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගය පිළිබඳව විස්තර කරමින් ඒ අයට ධර්මයේ දේශනා කරනවා. ඒ අයගේ ඒ හිස් හිස් කතාවල ඇති ඒ අයගේ ඒ මතවල ඇති හිස්භාවය බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරමින් ඒ බ්‍රාහ්මණයන්ට නිඳා කරලා බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කරනවා. ඉතින් ඒ අය අවසානයේදී බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ඊළඟට පින්වත්නි අපිට හම්බ වෙන සූත්‍රය තමයි පසුකාරී කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ පසුකාරී බමුණා මේ පණිවරයා මූලික කරගෙන මේ දේශනාව සිද්ධ කරන්නේ බ්‍රාහ්මණ කුල ක්‍රමය පිළිබඳව තමයි දේශනාව සිද්ධ වෙන්නේ. බ්‍රාහ්මණයන්ට කුල හතරක් සේවය කරනවා. බ්‍රාහ්මණය බ්‍රාහ්මයන්ට සේවය කරනවා. ඒ වගේම ශාස්ත්‍රීය බ්‍රාහ්මණයා බ්‍රාහ්මණයන්ට සේවය කරනවා. ඒ වගේම වෛශ්‍රයෝ බ්‍රාහ්මයන්ට සේවය කරනවා. ශුද්‍රයෝ බ්‍රාහ්මණයන්ට සේවය කරනවා. ඉතින් මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ හමු වෙලා අහනවා ස්වාමීනි මේ ශුද්‍රයන්ට කවුද සේවය කරන්නේ? බ්‍රාහ්මයන්ට හතරාකාරයකින් සහ ඒ වගේම බ්‍රාහ්මණ, ශුද්‍ර, වෛශ්‍ය කියන මෙන්න මේ පිරිසට බොහෝ උපකාර කරන්න පිළිස් වෙන නමුත් ශුද්‍රයන්ට බ්‍රාහ්මණය උපකාර කරන්නේත් නැහැ. වෛශ්‍ය උපකාර කරන්නේත් නැහැ. ශාස්ත්‍රීය උපකාර කරන්නේත් නැහැ. ශුද්‍රයන්ට කවුද උපකාර කරන්නේ කියලා බුදුහාමුදුරන්ගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය යම් සේවයක් කිරීමේදී පාපයක් වෙනවා නම් ඒක උසස් වූ සේවයක් නොවන බව මම දේශනා කරනවා. යම් කෙනෙකුට සේවයක් කරනවා නම් ඒ සේවය තුළින් කුසලයක් නම් වෙන්නේ ඒක උසස් වූ සේවයක් කියලා මම අනුදැන වදාරනවා. උසස් භාවයට හේතු බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා. යම්කිසි ආකාරයකින් උසස් කුල ඇති පමණින්ම යම්කිසි විදිහකින් ඒ සේවය උසස් වෙන්නේ නැති බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ ඒ වගේම යම් කෙනෙක් උසස් කුල ඇතිව ඒ කෙනා පහත්යයි මමත් මම කියන්නේ නෑ කියලා දේශනා කරනවා. ඒ වගේම පහත් වර්ණ ඇති බව උසස් යයිනු කියනවා. දැන් පහත් වූ වර්ණ මේ පහත් වූ වර්ණ ඇති බව උසස් බව ඒකට හේතුවක් වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ වගේම පහත් වර්ණ ඇතිව පහත්යයිද මම ප්‍රකාශ කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මේ ආකාරයෙන් උස් පහත් වන ආකාරය මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා කුලේනයා වුණත් අකුසල කරනවා නම් ශ්‍රේෂ්ඨයක් වන්නේ නැහැ. කුලේනයා වුණත් කුසල කරනවා නම් ඒ කෙනා ශ්‍රේෂ්ඨ වෙනවා. උසස් වූ වර්ණ ඇතත් යම් කෙනෙක් අකුසල කරනවා නම් ඒ කෙනා පහත් වෙනවා. ඒ වගේම පහත් වූ වර්ණ ඇතුව යම් කෙනෙක් කුසල් කරනවා නම් ඒ කෙනා උසස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම සියලුම කුලයන්ට ස්වකීය ධනය වන්නේ ලෝකෝත්තර ධර්මය බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එක එක කුල ගත්තොත් එහෙම එක එක කුලයන් වලට නොයෙක් තරාතිරීමේ தත්වයන් තියෙනවා. බමුණන්ට යම් தත්වයක් තියෙනවා. බමුණන්ගේ යම් උසස් පහත් භාවයක් තියෙනවා. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා ශාස්ත්‍රීය වේවා බ්‍රාහ්මණ වේවා ඕනිම කුලයකින් යම් කෙනෙක් මේ ධර්මය හදාරලා ඕනිම කුලයක කෙනෙක් මේ ධර්මයේ හදාරමින් ධර්මාර්ගයේ ගියොත් එයාට ලැබෙන ධර්මාබෝධය එකයි නිවන එකයි එහෙම වෙනසක් නැහැ. එතකොට මේ සුද්ධරයාට කියලා වෙනසක් නැහැ. මේක වෛශ්‍රව වෛශ්‍රයාට කියලා වෙනසක් නැහැ. ඒ වගේම මේක බ්‍රාහ්මණයාට කියලා වෙනසක් නැහැ. මේක සසරේ යාට කියලා වෙනසක් නැහැ. ඒ හැමෝටම මේ ලෝකෝත්තර ධර්මය එකයි ඒ ඇයට එකම වූ තත්වයක්, එකම වූ සාන්තියක්, සැනසීමක් තමයි ලබා දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඕනිම කුලයක පුද්ගලයෙක්ට මේ ශාසනය පැවිදෙන්නට පුළුවන්. ඒ වගේම පැවිදි වෙලා සම්මා දිට්ඨිය ඇති කරගන්නට පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආදී මේ ගුණධර්මයන් ජීවිතේ වර්ධනය කරගන්න පුළුවන්. එතකොට කුලය මේ කුලය මලය මේ කිසිම දෙයක් ඒක රදාල වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ පසුකාරී කියන මේ බ්‍රාහ්මණයට ප්‍රකාශ කරනවා දේශනා කරනවා ඉතින් එතනින් පස්සේ මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා තෙරුවන් සරණ යනවා ඊළඟට පින්වත්නි ධනංජාන සූත්‍රය අපිට හම්බෙන ඊටාත්ම ලස්සන සූත්‍රයක් මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ වේළුවනාරාම වැඩ වාසය කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානී කියන මේ බ්‍රාහ්මණය අරමුණු කරගෙනයි දේශනා කරන්නේ. දැන් පින්ඩපාත වඩිනකොට ස්වාමින් වහන්සේ නමක් හම්බ වෙනවා. හම්බුනාම කියනවා සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා බුදුරජාණන් වහන්සේ මහා සංඝයා සුවෙන් වැඩ ඉන්නවද? ස්වාමිනේ වැඩ ඉන්නවා. ධනංජානි කොහොමද නිරෝගී භවෙන් ඉන්නවද? එහෙමයි ස්වාමිනේ ඉන්නවා. දනංජානි අප්‍රමාදීව කටයුතු කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දනංජානි අප්‍රමාදීව කටයුතු කරන්නේ නැහැ. දනංජානි මොකද කරන්නේ? රජ්ජුරුවන්ගේ බලය යොදවලා ප්‍රජාවගෙන් වස්තුව කොල්ල කරනවා. ප්‍රජාවගේ බ්‍රාහ්මණයන්ගේ උදව් උපකාරයට රජුරුවන්ගේ වස්තුව කොල්ල කරනවා. ඉතින් මෙයා ඊටාත්ම අප්‍රමාදීව තමයි වාසය කරන්නේ. සරියුත් මහරහතන් වහන්සේ සංවේගයට පත් වෙලා එහෙම වෙන්න ඉර කියන්න බෑ. මේ බමුණත් එක්ක ගිහින් පිළිසඳලක් ඇති කරගෙන කතා කරොත් හොඳයි කියලා උන්වහන්සේ මොකද කරන්නේ? දනංජානි ඉන්න තැනට වැඩම කරනවා. වැඩම කරාම දනංජානි උන්වහන්සේ බොහොම හොඳට අඳුරනවා. ඉතින් වන්දනාමාන කරලා ස්වාමීනි මේ කිරි ටිකක් වළඳමු කියනවා. උන්වහන්සේ කියනවා නෑ මම දවල් දාන වන්දල වැඩි. ඔබ අප්‍රමාදී වෙන්නවද ස්වාමීනි අපි කොහොමද අප්‍රමාදී වෙන්නේ අපිට දෙමව්පියන් සලකන්න තියෙනවා අඹදරුවන් සලකන්න තියෙනවා අපිට දෙවියන්ට පුදු පූජා තියන්න තියෙනවා පූර්ව ප්‍රේතයන්ට පුදු පූජා තියන්න තියෙනවා දසදසන්ට සලකන්න තියෙනවා ඒ විතරක් නෙමෙයි දැන් මගේ ශරීරයත් පිනවන්න තියෙනවා මේවා තියාගෙන කොහොමද මං අප්‍රමාදීව වාසය කරන්න කියලා මේ දරංජානි කියනවා ඒ වෙලාවේ සරියොත් මහරහතන් වහන්සේ දේශනා කරන යම් කිසි විදිහකින් අම්මා හෝ තාත්තා හෝ අඹු දරුවන් නිසා හෝ දැසිදස්සන් නිසා හෝ මේ ඕනෙම කෙනෙක් නිසා තමන් නිසා හෝ අධර්මචාරීව විෂමචාරීව යම් කෙනෙක් ජීවිතය ගත කරලා ඒක හේතු කොටගෙන ඒක විපාකයක් විදිහට අපාය ගිහින් ඉපදෙනවා අපාය ගිහින් ඉපදුනාට පස්සේ යමපල්ලෝ මොකද කරන්නේ දෙපැත්තෙන් අල්ලගෙන දඬුවම් දෙනවා. දඬුවම් දෙනකොට අල්ලගෙන යනකොට Tamanට කියන්න පුළුවන් ද මම මේ දේවල් කරේ මං වැරදි විදිහට හැසිරුනේ මං අකුසලයන් කරේ මගේ අම්මා හින්දා තාත්තා හින්දා දරුවෝ හින්දා බිරිඳ හින්දා මගේ අනිත් නෑදෑ හිතමිතුරන් හින්දා එහෙම කියලා ඔබට බේරෙන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් Tamanගේ අම්මා ඇවිල්ලා එහෙම නැත්නම් බිරිඳ ඇවිල්ලා දරුවෝ ඇවිල්ලා දසදස්සන් ඇවිල්ලා එහෙම ප්‍රකාශ කරත් ඔබට ගැළවීමක් කියනවාද? ස්වාමීනි එහෙම ගැලවීමක් නැහැ. එහෙම අධර්මචාරීව විසමචාරීව මං ජීවිතය ගත කරොත් එහෙම දේවල් අනුන් නිසා වුණත් කළොත් අපායට අවීචයට යනකොට ඒ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඒ දුක් ඔක්කොම විඳින්න සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් දරංජානි ඔය කරන වැඩේ තේරුම මොකද්ද? දරංජානි යම්කිසි කෙනෙක් අධර්මචාරීව අම්මා තාත්තා පෝෂණය කරනවා. යම් කෙනෙක් ධර්මචාරීව සහ සමචාරීව අම්මා තාත්තා පෝෂණය කරනවා. දසදාසං කම්කරුවා මේ සියලු දෙනාම තමන්ගේම සුඛ විහරණයත් ධර්මචාරීව කෙනෙක් සමචාරීව සුඛ විහරණය සකස් කරගන්නවා යම් කෙනෙක් අධර්මචාරීව සහ විසමචාරීව තමන්ගේ සුඛ විහරණය සකස් කරගන්නවා මේ දෙකෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ වෙන්නේ ස්වාමීනි යම් කෙනෙක් ධර්මචාරීව සමචාරීව තමන්ගේ ඒ උපස්ථාන කටයුතු තමන්ගේ ජීවිතේ පිනවා ගැනීමේ කටයුතු සිද්ධ කරනවා නම් අන්න ඒක තමයි උසස් වෙන්නේ ස්වාමීනි. ඒ ඒ හැසිරීම ඉතා වටිනවා කියලා මේ දනංජානී මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පින් වැඩෙන පින් කළ හැකි අකුසල්න වැඩෙන ඒ වගේම ඒත් එක්කම ගත්තොත් තමන්ට හානියක් නොවන කර්මාන්තයන් පවතින බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරමින් වැඩම කරනවා. ඊට වැඩම කළ ටික වෙලාවක් යනකොට ටික කාලයක් යනකොට තමන් ඥානෙ ලැබ වෙනවා ලැබ වුණාට පස්සේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවත වැඩම කරලා ධර්මයේ දේශනා කළ අපායන් හිටපු කෙනා බ්‍රහ්ම ලෝකයේ දක්වා යොමු කරනවා. ඉතින් ඒ විදිහට යොමු කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා දිවසින් ඊටත් වඩා ශාන්ත වූ සවේකට පත් කරගන්නට අවස්ථාවක් ලැබුණා කියලා අවස්ථාවක් තිබුණා කියලා සරියුත් හාමුදුරන්ට සිහිපත් කරනවා. දරංජානි කල්විය කළ බ්‍රහ්ම ලෝකයේ පසු ඉපදුනා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝයාට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කරනවා. ඊළඟට පින්වත්නි අපිට හම්බ වෙන තවත් සූත්‍රයක්, ඉතා වටින සූත්‍රයක්, වාසෙට සූත්‍රය. ඉච්ඡානංගල ගමේ වනල හැබැයි තමයි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ වාසෙට සහ භාරද්වාජ කියන මේ මානවකයන් අරබයා තමයි මේ බ්‍රාහ්මණයන්ගේ වර්ණ ධර්ම පිළිබඳව ඉගැන්වීම පිළිබඳව සාකච්ඡාවක් සිදු කෙරෙන්නේ. ඉතින් බ්‍රාහ්මණයෙකු වන්නේ කොහොමද කියලා මේ බමුණන් දෙදෙනා අතර කතාවක් ඇති වෙනවා. එක්කෙනෙක් කියනවා ඉපදීමෙන් බ්‍රාහ්මණයෙක් වෙනවා. තව කෙනෙක් කියනවා එහෙම නෑ ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෙක් වෙනවා කියලා. මේ දෙන්නගේ තර්කයේ විතරකේ ඉවර වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ගාවට එනවා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඒ ළඟින් ඇවිල්ලා අහනවා ස්වාමීනි බ්‍රාහ්මණයෙක් වෙන්නේ කවුද කියලා අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වක් සම්පන්න සිල්වතෙකු වීමෙන් බ්‍රාහ්මණයෙක් බවට පත්වෙන බවත් ඒ වගේම යම් කෙනෙක් මෛත්‍රියෙන් යුක්තව වාසය කරනවා නම් සංයෝජනයන් සින තෘෂ්ණාව නැති කරනවා නම් බද්ධ වෛරය නැති කරගෙන වාසය කරනවා නම් අක්‍රෝෂවාදීව යම් කෙනෙක් වාසය කරනවා නම් අන්න ඒකනා බ්‍රාහ්මණයෙක් වෙන බව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඉන්නේ බුදුරජාණන් වහන්සේ ඒ ඉපදීමෙන් බ්‍රාහ්මණයෙක් නොවන බවත් ක්‍රියාවෙන්ම බ්‍රාහ්මණයෙක් වෙන බවත් දේශනා කරනවා. ඉන් පසුව මේ දෙදෙනාම බුදුරජාණන් වහන්සේ ජනශාසනා පිළි අරගෙන භාගතුන් වහන්සේ සරණ යනවා. ඊළඟට අපිට හම්බ වෙනවා පින්වත් මේ සුභ සූත්‍රය. මේ සුභ සූත්‍රය දේශනා කරන්නේ සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ සුභ මානවකයාට මේ බ්‍රහ්ම සහව්‍යතාවට එහෙම නැත්නම් බ්‍රහ්මත්වයට පත්වීමේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ කියා දෙන්නේ. ඉතින් මේ සුබ කියන ගෘහපතියාගෙන් මේ රහතුන් වහන්සේලා ගැන විමසීම බුදුරජාණන් වහන්සේ ගැන මේ ඒ කියන්නේ දැන් මේ සුබ කියන මේ මානවකයා ගෘහපතියන්ගෙන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. රහතුන් වහන්සේලා ගැන. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ගැන අහලා හිටපු හින්දා බුදුරජාණන් වහන්සේ වෙත එනවා. ඇවිල්ලා ස්වාමීනි ගිහියන්ට ඥාය ධම්ම කුසලය සම්පූර්ණ කළ හැක පැවිද්දන්ට නොහැකිය. ඔබ වහන්සේගේ අදහස මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන මේ ඥාය ධම්ම කුසලය පිළිබඳවයි මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම ඇහුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මේ ගිහියා හෝ පැවිද්දා හෝ මේ දෙපිරිස මේ මිච්ඡාපටිපත්තයෙන් ඉන්නවා නම් ඒ කිසියම් කෙනෙකුට එවැනි වූ තත්ත්වයකට යන්න පුළුවන් කමක් නැහැ. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් සම්මා පටිපත්තයෙන් යුක්ත වෙනවා නම් ඒ උසස් වූ ඒ ධර්මයට පත් වෙන්නට හැකියාවක් තියෙන බව දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පටිපත්ති සාධක ඉදිරිපත් කරමින් මේ ප්‍රතිපත්තියෙහි නියැලීමෙන් ඒ උතුම් වූ தത്വයට ඒ රහත් ඵලයට පත්වීමට උසස් භාවයට පත්වීමට ඒ කාරණා දේශනා කරමින් ඒ ජී ජීවිතයේ මහත්ඵල භාවයත් ඒ වගේම පැවිදි ජීවිතයේ මහත්ඵල භාවයත් ගිහි ජීවිතයේ ඒ ප්‍රතිපත්තීන් වල නොයදීම හේතු කොටගෙන ඇතිවන්නා වූ ඒ ඒ පහත් භාවයත් පැවිදි ජීවිතයේ යම් කෙනෙක් ඒ ප්‍රතිපත්තියේ නොපිහිටා ක්‍රියා කිරීම තුළින් ඇතිවෙන්නා වූ ඒ පහත් භාවයත් පිළිබඳව දේශනා කරනවා ඊළඟට පින්වත්නි මේ සුබ මේ පංච ධර්මයන් ගැන ප්‍රකාශ කරමින් බුදුරජාන් වහන්සේව අපහසුතාවයට පත් කරන්නට උත්සාහවන්ත වෙනවා. ඒ කියන්නේ සත්‍ය, තපස, භ්‍රමචර්ය ඔය ආදී වශයෙන් කියන මේ ඡාගය කියන මෙන්න මේ කරුණ ඉදිරිපත් කරමින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හත්මුතු පරම්පරාවේ පංච ධර්මයන් අවබෝධ කොට ප්‍රකාශ කරපු කෙනෙක් ඉන්නවද කියලා අහනවා. ඉතින් මේ වෙලාවේ මේ බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි එහෙම එකක් නැහැ. එහෙම ප්‍රකාශ කර කෙනෙක් නැහැ. එම් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන පංච ධර්මයන් ගැන ප්‍රකාශ කර කෙනෙක් නැහැ. ඉතින් ඒක ඔබලා ඇසීමෙන් පමණක්ම ධර්මයේ කර ගැනීමක්. ඒ නිසා ඔබලා මේ අන්ධයන් කියලා බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරනවා. ඒ වෙලාවේ මෙයාට තවත් ක්‍රෝධය ඇති වෙලා බුදුරජාණන් වහන්සේට අපහාස කරනවා. ඉතින් මිනිසුන්ට උතුරු මිනිස් ධර්මයන් ඇති කර ගැනීමට නොහැකි බව පොක්‍රසාති බමුණා ප්‍රකාශ කරා කියලා මොහු ඒ වෙලාවේ බැරිම තැන මේ පොක්‍රසාති බමුණාගේ කතාව බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පොක්‍රසාති එහෙම කියන්නේ මිනිසුන්ගේ හිත දැනගෙනද? එහෙම පොක්‍රසාති බමුණා කියන්නේ මිනිසුන්ගේ හිත ගැන එහෙම අවබෝධයක් ඇතිවද? ඒ වෙලාවේ කියනවා සාමීනී ඒකත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් පස්ව බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ ප්‍රශ්න බොහොමයක් අහලේ පොක්කර සාතියේ බමුණාගේ වචනේ අනර්ථය ගැනත් පෙන්වලා දීලා පංචකාම ගුණයන්ගෙන් ඒ නිස්සාරවත්වය පෙන්වලා දීලා ඒවැ තොරවීම තුළින් ප්‍රීතියෙන් යුක්ත වීම පීතිය පවතින ප්‍රථම ද්විතීය ධානයන් පිළිබඳව දේශනා කළලා ඊට පස්සේ ඒ සත්‍ය තපස භ්‍රමචර්යාව ඒ වගේම ඒ ඡාගය බහුල යම්කිසි කියන්නේ යම් කෙසේ පැවිද්දෙක් තුල තියෙනවා නම් ඒ පැවිද්දා තුලම ඒ ධර්මයන් බහුලව තියෙන බවත් ඒ වගේම ඒ පැවිද්දා තුලම ඒ තපස බ්‍රාහ්මචර්යාව මේ ත්‍යාගය ආදී මේ ධර්මයන් වලින් පැවිද්දවම උසස් වෙන බව පෙන්වලා දෙමින් ඒ වගේම බ්‍රහ්ම බ්‍රහ්මත්වයටපත් වෙන ඒ මාර්ගය දේශනා කරන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආදී මේ ධර්මයන් ජීවිතයට එකතු කර ගැනීම තුළින් ඒ උසස් වූ தත්ත්වයටපත් වෙන්න පුළුවන්. මේ බ්‍රහ්මයන්ගේ සහවාසයට යන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඉතින් පස්සේ මේ සුබ කියන මේ බ්‍රාහ්මණයත් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිලා තෙරුවන් සරණ යනවා. පස්සේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා මගදී හම්බුනහම කොහෙද ගියේ කියලා ඇහුවාම මම ගියා බුදුහාමුදුරුවෝ හම්බෙන්න එතෙන් මෙහෙම කතාවක් ඇති වුණා කියලා කිව්වහම මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා තමන් ගමන් කර වාහනයෙන් බැහැලා බුදුහාමුදුරුවෝ එන්න පැත්තට හැරිලා වන්දනා කරනවා. ඊළඟට පින්වත්නි අපිට හම්බ වෙනවා මේ සංගාරව කියලා සූත්‍රය. මේක බ්‍රාහ්මණ මග්ගේ අවසාන සූත්‍රය. මේ කෝසලයේහි මණ්ඩල කප්ප කියන ගමෙහි තමයි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ. සංගාරව කියන මානවකයාටයි මේ දේශනාව සිද්ධ කරන්නේ. මේ ditta ධම්ම අභිඥා වෝසාන පාරමී පත්තතාවය පිළිබඳව තමයි සාකච්ඡාව සිද්ධ වෙන්නේ. ඉතින් මේ ධනංජානි කියන බැමිණිය මේ සංගාර කියන මේ බමුණා විවාහ කරගන්නවා. ඉතින් මේ බැමිණියගේ බැමිණිය කියන බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නිතරම බුදුගුණ කියලා ඒ බමුණාගේ හිතේ පැහැදීම ඇති කරලා ඒ බමුණාවද ධර්ම මාර්ගයට ගමන් යොමු කරගන්නට ඒ බැමිණිය උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒත් එක්කම බුදුහාමුදුරුවන්ගේ ගුණ අහනකොට මේ බමුණාටත් බැමිණිය කියන දේ තේරෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ අර අනෙත් අන්‍යා අන්‍ය බ්‍රාහ්මණයන්ට දන් වැටක් දෙනවා ඒක නවත්තනවා. ඒත් එක්කම මේ බමුණාට චෝදනා එනවා. ඒ චෝදනාවෙන් බේරෙන්න ඕන නිසා ධනංජානිත් එක කතා වෙලා නැවත ඔවුන්ට ඒ ආහාර දෙන්න දවසක් යොදාගෙන ඒ දාණය පිළිගන්නනවා. මේ අතරතුර මේ ධනංජානි කියන මේ ශ්‍රද්ධාවන්ත බැමිණිය මොකද වුනේ? පය පැටලිලා වැටෙන්න යනවා. යනකොට එතුමියට කියවේ උනේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා. ඒ වෙලාවේ බමුණන්ට මේක ඉවසන්න බැරි වුණා. අපිව ගෙදෙට්ට ගෙන්නලා අපිට අවමන් කරා කියලා බොහෝම නරක විදිහට බනිනවා. ඉතින් ඊට පස්සේ බැමිණියට ඒ බමුණත් කියන ඔබ ඒ කරපු දේ වැරදියි කියලා. මේ වෙලාවේ බැමිණියත් කරුණු කාරණා පහදවනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මණ්ඩල කප්පයට වැඩම කරාට පස්සේ මේ ditta ධම්ම අභිඤ්ඤා වෝසානප්ප පාරමී පත්ත භාවය කොහොමද කියලා මේක ඇති කරගන්නේ මේ தත්ත්වයේ ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙලවදී අභිඥා වෝසාන පාරමී පත්තතාවය ප්‍රතිඥා කරන අය කිහිප දෙනෙක් ඉන්නවා. ඒ විවිධ වූ පුද්ගලයන් ඉන්නවා. ඒ කියන්නේ තේ විජ්ජකයන් ඒ කියන්නේ අනුස්ස වශයෙන් ඇසීමේ මාත්‍රයෙන් සිද්ධ කරන අය ඉන්නවා. ඒ වගේම දැකීමේ මාත්‍රයෙන් සිද්ධ කරන අය ඉන්නවා. තමන්ම කල්පනා කිරීම තුළින් ධර්මයේ උසස් කියලා ඒ අයරින් දැන එය ඒ සඳහා ක්‍රියා කරන අය ඉන්නවා. ඒ වගේම අභේඥා වස්සග්ගිය සඳහා නොයේක් විදිහේ දුක් අපේ බුදුරජාණන් වහන්සේ අතීතේ විඳපු ආකාරය පිළිබඳව ඒ ආලාර කාලාම් වෙත ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේගේ වර්ෂය ගෙවුණු ආකාරය පිළිබඳව පැහැදිලි කරලා උන්වහන්සේ එයින් බැහැර වෙලා මධ්‍යම වූ ප්‍රතිපදාවට පැමිණ බුදු ආකාරය පිළිබඳව විස්තර කරමින් ඒ බමුණාට ධර්මයේ දේශනා කරනවා. ඉතින් මේ ධර්මය අහලා ඒ සංගාරව කියන මේ බමුණා තෙරුවන් සරණ යනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්වත්නි මේ බ්‍රාහ්මණ වර්ගයේ සූත්‍ර 10 10 කරුණු කරුණ අඩංගු වෙන්නේ. අපි ඊටාම කෙටියෙන් කාල වේලාවට අනුව මාත්‍රයේ වශයෙන් මේ තුල තියෙන මේ මේ කොටස් කියලා අපි මාතෘකා වශයෙන් පමණයි සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් ඉදිරි දිනයන් වලදී හෙට සිට අපේ සිල්වන්ත ගුණවන්ත මහා සංඝරත්නය මේ ධර්ම කාරණා මේ සූත්‍ර එකින් එක අරගෙන උන්වහන්සේලා මේ උතුම් වූ සූත්‍රයන් පිළිබඳව සවිස්තර වූ දේශනාවක් සිද්ධ කරනු ලබනවා. ඉතින් අපි අද දවසේ මේ බ්‍රාහ්මණ වර්ගය ශ්‍රවණය කිරීම තුළින් දේශනාමය වශයෙන් අප හැමදෙනාම ඉතාමත්ම කුසල සම්භාරයක් ජනිත කරගන්නට යෙදුණා. ඉතින් මේ සියලුම කුසල සම්භාරයන් අප කාගේ සංසාර දුක නැතිවීමට සසරෙන් අප කාටත් එතර වීමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අප හැමෝටම උපකාර වේවා උපනිශ්‍රේ වේවා හැම දිනාටම සියලු යහපත රැකවරණයම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා පින්වතුන් සියලු දෙනාට තෙරුවන් සරණයි ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා